අදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි දුරාමේරය නජ්ජ පමාදත්තාන වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරා නීරය මජ්ජපමා දත්තානා වීරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සද්දින් පංච සීලං ධම්මං සාදු සංසුරක්ෂිතං කତ୍වා පමාදේන සම්පාදේ සම්බං ආම භන්ති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 භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකෝ ධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ මහතෝ සංවේගාය සංවත්තති මහතෝ අත්ථාය සංවත්තති මහතෝ යෝගක්ඛේ මාය සංවත්තති මහතෝ සති සම්පජඤ්ඤාය සංවත්තති ඥාන දස්සන ප්‍රතිලාභාය සංවත්තති දිස්ස ධම්ම සුඛ විහාරාය සංවත්තති විද්‍යා විමුක්ති ඵල සච්ච කිරියාය සංවත්තති කතමෝ ඒක ධම්මෝ කායගතා සතිති ශ්‍රද්ධාවන්ත පින්නතුනි සුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ මහත් කරුණාවෙන් දේශනා කොට වදාළ සිලෝකවාසී සමස්ත සත්‍යාට හිතසුව පිණිස පවත්නා වූ භාවනා මාර්ගයක් දැක්වෙන ධර්ම දේශනාවක් මාත්‍රකාව වශයෙන් ඉදිරිපත් කරන්න යෙදෙමි. විශේෂයෙන්ම බෞද්ධ භාවනා ක්‍රම පිළිබඳ දේශනාවක් බැවින් මේ සාවධානව සවන් දෙත්වා කියාපි මෛත්‍රියෙන් ආරාධනා කරනවා. නවම්පුර පසළොස්වක් බොහෝ දවසක් නිමිති කොටගෙන පැවැත්වෙන මේ ධර්ම දේශනය තාමත්ම සීකාටයුතු හේතු කාරණා රාශියක් ඇති බැවින් සිතාවධානව සවන් දී අපටත් ඒ වාගේ උසස් ප්‍රාර්ථනා සපුරා ගන්නට ලැබේවා කියන අදිස්ථාන ඇති කරගනිමු. අංගුත්තර නිකායේ ඒක ධම්ම පාළියේ ඒකක නිපාතේ ඒක ධම්ම පාළියේ එන ඉතා වැදගත් සූත්‍ර පෙළකින් එකක් මේ ප්‍රකාශ වුණේ. මේ වගේ සූත්‍ර දේශනා 68ක් එක හා සමානව පවතිනවා. ඒ සූත්‍ර දේශනා 68න් මේ කියවෙන්නේ කායගත සතියේ තියෙන උතුම් බවයි. විශේෂයෙන්ම මේ සූත්‍ර පාඨයේ තේරුම සලකා ඒ ආනිසංසදායක භාවනා ක්‍රමයේ ගැන අපි සාවධාන වෙමු. ඒකෝ ධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ මහතෝ සංවේගාය සංවත්තති මහණෙනි එකම ධර්මයක් භාවිතා කරන ලද්දේ නම් බහුලීකృత කරන ලද්දේ නම් මහත්ම සංවේගයේ පිණිස පවත්නේය මහතෝ අත්ථාය සංවත්තති ලෞකික ලෝකෝත්තර මහත්ම අර්ථයක් පිණිස පවතී මහතෝ ඥාන දර්ශන ප්‍රතිලාභාය සංවත්තති. ඒ කියන්නේ ලෞකික ලෝකෝත්තර වූ ඥාන දර්ශන ප්‍රතිලාභයේ පිණිස පවති. මහතෝ යෝගක්ඛේමාය සංවත්තති. මහතෝ සංසාර යෝගයෙන් එතර වීමෙන් ලැබෙන ෂේම භූමිය වෙන නිවනට පැමිණීමට හේතු වෙයි. දිත්ත ධම්ම සුඛ විහාරාය සංවත්තති. මේ ජීවිතයේ සැපවත් වීම පිණිස පවතී. විද්‍යා විමුක්ති ඵල සත්‍ය ක්‍රියාය සංවත්තති. ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යා සහ සතර මඟ සතර ඵල නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස පවතී. කතමෝ ඒක ධම්මෝ කායගත සති. ඒ කවර එක ධර්මයක්ද කායගත සතියයි. මින් ප්‍රකාශ වුනේ මහාත්ම සංවේගයේ පිණිස, මහාත්ම අර්ථයේ පිණිස, මහාත්ම යෝගාක්ෂේමයේ පිණිස මහත්ම සති සම්පජඤ්ඤයේ පිණිස ඥාන දර්ශන ප්‍රතිලාභයේ පිණිස මෙලව හිතසුව පිණිස විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වෙනවා එකම ධර්මයක් ඒ කවර එක ධර්මයක්ද කාගත සතියයි මේ දේශනෙන් පැහැදිලි වෙනවා කාගත සතිය කියන උසස් බව තවත් මේ වාගේ සූත්‍ර දේශනා මුලින් සඳහන් කළා වාගේ රාශියක් තියෙනවා අමතන්තේ භික්ඛවේන පරිභුඤ්ජන්ති ඒ කාගත සතින්න පරිභුඤ්ජන්ති යමෙක් කාගත සතිය පරිභෝග නොකරනවා නම් ඒ අය අමෘතය පරිභෝග කරන්නේ නැත අමතන්තේ භික්ඛවේ පරිභුඤ්ජන්ති ඒ කාගත සතින් පරිභුඤ්ජන්ති මහණෙනි යම් කෙනෙක් කාගත සතිය පරිභෝග කරනවා නම් අමෘතය වළඳන්නේ වෙනවා අමතන්තේ සම්භික්ඛවේ අපරිබුත්තං යේ සංඛාගත සති අපරිබුත්තා යම් කෙනෙක් කායගත සතිය වැළඳුවේ නැත්නම් එය සාමුර්ථය වැළඳුවේ නැහැ. අමතන්තේ සම්භික්ඛවේ පරිබුද්ධං යේ සංඛාගත සති පරිබුද්ධා යම් කෙනෙකුට කාගත සතිය වළඳන්ට ලැබුණේ නම් ඒ අය අමෘතය වැළඳුව අය වෙනවා. අමතන්තේ සම්භික්ඛවේ විරද්ධං යේ සංඛාගත සති විරද්ධා යමෙකුට කාගත සතිය වැරදුනේ නම් අමෘතය වැළඳුණා. වැරදුණා. අමතන්තේ සම්විත්තේ ආරද්ධං යේ සංඛාගත සති ආරද්ධා යම්කුට කායගත සතිය හොඳින් වඩන්ට ලැබුණේ නම් එයත් අමෘතය වැළඳු අය වෙනවා කියන එක මේ දේශනා පාඩ වලින් පැහැදිලි වෙනවා. කාගත සතිය සම්බන්ධ දීර්ඝ විස්තරයක් මහා සතිපට්ඨාන සූත්‍රයේ විසුද්ධි මාර්ගයේ අභිධර්මයේ පටිසම්භිදා මග්ග පාළියේ පටිසම් එවාගේ අභිධර්මයේ විභංග පාළියේ පටිසම්භිදා මග්ග පාළියේ සඳහන්ව තියෙනවා. තවත් සූත්‍ර දේශනා සම්බන්ධව තියෙනවා. එයින් මේ කායගත සතිය භාවනා කර්මස්ථාන 18කට නම් වල තියෙනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ 14යි මධ්‍යම නිකායේ කායගත සති සූත්‍රයේ 4ක් තියෙනවා. ඒ සමග 18ක් වෙනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ කාගත සති වශයෙන් ගණන භාවනා ක්‍රම 14 නම් ආනාපාන සතිය, ඉරියාපත මනසිකාරය, චතු සම්පජඤ්ඤය, පටික්කුල මනසිකාරය, ධාතු මනසිකාරය සහ නවසීවතිකය. සියල්ල 14යි. කාගත සතියේ තියෙන සතරවැදාරුම් කාගත සතිය නම් වර්ණ කසින වශයෙන් කාගත සතිය වැඩිමයි. නීල කසිනය, හීත කසිනය, ලෝහිත කසිනය, ඕදාත කසිනය. මේ භාවනා කර්මස්ථාන අතුරින් මහා සතිපට්ඨාන සූත්‍රයේ ගිරිමානන්ද සූත්‍රය හා තවත් එවැනි තැන්වල පටිච්චෝල මනසිකාර වශයෙන් විස්තරාත්මකව දක්වලා තියෙනවා. එතකොට දැන් අපේ දේශනාවේ අද ඉදිරිපත් කරනු ලබන්නේ පටිච්චෝල මනසිකාරය ගැනයි. ඒ හැර මහා රාහුල වාද සූත්‍රය, මහා හත්තිපදෝපම සූත්‍රය, ධාතුවිභංග සූත්‍ර ආදීහි මේ කායගත සතිය ධාතු මනසිකාර වශයෙන් දක්වලා තියෙනවා. ඒ වගේ මධ්‍යම නිකායේ කායගත සති සූත්‍රයේ පමණක් වර්ණ කසින වශයෙන් ධ්‍යාන සමාපatti අස සමාපatti උපදවා ගැනීම පිළිබඳව දේශනාවේ සඳහන් වෙනවා. එිනුත් මේ ගත්හිංසාකාර කායගත සතිය බුද්ධ ශාසනයේ හැර කිසිම අබෞද්ධ ශාසනයක පවත්නේ නැහැ. අන්නේ තීර්ථකයන්ට මේක විශේෂ වන්නේ නැහැ අරමුණු වන්නේ නැහැ. බුදු ශාසනයේ පමණයි කාගතා සතියවත් මේ පටික්කුල මනසිකාර වශයෙන් ගැනෙන කාගතා සතිය වඩන ලැබෙන්නේ. ගෞතම බුද්ධ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් අතරින් යම් තාක් කෙනෙක් මගඵල නිවන් ලැබුවා නම් වැඩිම දෙනෙක් ලැබුවේ මේ ද්වක්ඛින්සාකාර පටික්කුල මනසිකාර කාගතා සති භාවනාවයි. එනිසා දැන් අද ඒ පටික්කුල මනසිකාර සම්බන්ධ කාගත සතිය ගැනයි අපේ මේ දේශනාව. නිසා මේ කායගත සති භාවනාවේ ආනිසංස මාත්‍රයක් පළමුවෙන් අපි ප්‍රකාශ කළා. කාගත සතිය වඩන්නෝ සැපෙන් මිදෙනවා. සැපෙන් අවදි වෙනවා. නපුරු සීන නොදකින්නෝ වෙනවා. එවාගෙම දෙවියන්ට ප්‍රිය වෙනවා, අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා, මිනිස්යන්ට ප්‍රිය වෙනවා. දෙවියන්ගේ ආරක්ෂාවද ලැබෙනවා. අවියාවද වසවිස ගිනි ශරීර ගත නොවි යනවා. මුහුණේ වර්ණයේ පහපත් වෙනවා. මුහුණ පමණක් මේ සකල ශරීරයම වර්ණ සම්පන්න වෙනවා. ඒ වගේම සිතේ සමාධිය වැඩි දියුණු වෙනවා. ශනිකව සිත සමාධි කර ගැනීමට උපකාර වෙනවා. මරණාසන්න මොහොතේ මනස හිනුවණින් ඉඳ ලැබෙනවා. මරණින් මත්තේ මේ ජීවිතයේ අරිහත්ත්වයේ සාක්ෂාත් නොකලේ නම් සුගතිගාමී වෙනවා. මතු භවයන්දී පවා මේ ආනිසංස වින්දනය කරන්නන් බාටපත් වෙනවා. නිසා මේ කායගත සති භාවනාව වැළඳීමේවත් පරිභෝග කිරීම අමෘතයේ වැළඳීමක් හා සමානයි කියන එක මේ දේශනාවේ සඳහන් වෙනවා. නිසා මහත්ම සංවේගයේ මහත්ම අර්ථයේ මහත්ම යෝගාක්ෂේමයේ සති සම්ප්‍රජඤ්ඤයේ ඥාන දර්ශනයේ මෙලව සැප මේ එකසුව එවාගෙම විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කර ගැනීම ආදී වූ අනේකානිසංස ගෙන දෙන බැවින් සෑම බෞද්ධයෙක්ම මේ භාවනා ක්‍රමයක් අදාරා සබා ගත යුතුමයි. මේ භාවනාවෙන් සමත වශයෙන් වැඩිවීමෙන් ප්‍රතිකූල වශයෙන් වැඩිවීමෙන් ප්‍රථම ඥානයේ පමණක් ලැබෙනවා. හේතුව ප්‍රතිකූල භාවනා අරමුණෙහි විතක්ක ਵਿਚාර දෙක නොමැතිව ධ්‍යාන ලැබෙන්නේ නැහැ. ප්‍රථම ධ්‍යානයෙන් එහාට විතර්ක ਵਿਚාරයන් ප්‍රහාණය වෙන බැවින් දෙවෙනි තුන්වෙනි ආදී ධ්‍යාන ලබන්ට පටික්කුල මනසිකාරයෙන් හැකි වෙන්නේ නැහැ. මේ දක්ෂින්සාකාර කාගත සතිය දසාසුභයක් කියන මේ සමත භාවනා 11න් ලැබෙන්නේ ප්‍රථම ඥානයේ පමණයි. දිනක් මලියදේව මහරහතන් වහන්සේ වැඩ ඉන්න අවස්ථාවකදී මල්ලක කියන රහතන් වහන්සේ නමක් සමීපයේ තරිත් සාකච්ඡා කළා. කියා හිටියා ආයුෂ්මත් මලියදේ විස්තරයන් වහන්සේ මේ කාරණේ සිහි කරගන්න මල්ල කිස්වරයන් වහන්සේ කැමතිනම් උදේට එක ධ්‍යානයක් සවසට එක ධ්‍යානයක් බැගින් ගත් පින්සාකාර ධ්‍යාන සමාදිනවා නම් අද මාසයක් යනවා 32 අවසන් වෙන්නේ. සමහර විට එක දහසක් එක ධ්‍යානයකින් එක දහසක් අනිත් ධ්‍යානයකින් ඉන්නවා නම් මාසයක් ගත වෙනවා. ඒ මොකද මේ මල්ලක ස්වාමින් වහන්සේ කියන තමන් ගැනමයි. මල්ලක ස්වාමින් වහන්සේ මේ දත් හිංසාකාරයේ කොටස් 32කින් ප්‍රථම ඥාන 32ක්ම ලබාන සිටි රහතන් වහන්සේ නම. ඉතින් පේනවා කේසා ලෝමා ආදී එක එක කොටාසයකින් එක එක ප්‍රථම ඥාන බැගින් ලබන්න පුළුවන් බව. නිසා මේක සලක බැලුවොත් භාවනා කර්මස්ථාන 32ක් වෙනවා. දැන් අපි සලකා බලමු මේ දක්ෂින්සාකාර කායගත සති භාවනාව කොහොමද වඩන්ට උපදෙස් ලැබිලා තියෙන්නේ කියලා. මේ දක්ෂින්සාකාර භාවනාව ගැන පිටකතරයේම සවිස්තරව තියෙනවා. විනය පිටකෙත් තියෙනවා, සූත්‍රාන්ත පිටකෙත් විශේෂයෙන් තියෙනවා, අභිධර්ම පිටකෙත් තියෙනවා. එනිසා මේ දක්ෂින්සාකාර භාවනාව තුන් පිටකයේම සවිස්තරව දැක්වෙන භාවනාවක් බැවින් බොහෝ බෞද්ධයෝ මේක වඩන්න කැමති වෙනවා. ඒ නිසා මේ සම්බන්ධ පූර්ණ ආબોධයක් ලබා ගැනීම අත්‍යවශ්‍යයි. මේ සම්බන්ධ විසුද්ධි මාර්ග ආදී පෞරාණික අටකතාවල දක්වන උපදෙස් පෙළක්. දක්ෂින්සාකාර කර්මස්ථානයේ වඩන්න උද්ඝාන කෞසල්‍ය හතකුත් මනසකාර කෞසල්‍ය 10කුත් ප්‍රගුණ කරගෙන තියෙන්න ඕනේ. උද්ඝාන කෞසල්‍ය කියන්නේ දැනගෙන ගැනීම. දැනගෙන ගැනීමේ ආකාර හතක් තියෙනවා. ඒ ආත්කාරයෙන් මේක දැන ඉගෙනගෙන තියෙන්න ඕනේ. මනසකාර කෞසල්‍ය කියන්නේ සිතින් ආවර්ජනා කරන්න පුහුණු වීම. සිතින් ආවර්ජනා කරන ආකාර 10ක් තියෙනවා. ඒ සම්බන්ධ උපදේශ 10ක් තියෙනවා. එතකොට මෙහි සඳහන් වෙනවා ඒ සප්තවිද උද්ඝාන කෞසල්‍ය හේවත් දැනගෙන ගැනීමේ ක්‍රම හත. වචසා, මනසා, වන්නතෝ, සංඛානතෝ, දිසතෝ, ඕකාසතෝ, පරිච්ඡේදතෝ කියන ආකාර හතෙන් වචනින් මේ මේක ප්‍රගුණ කරගන්න අවස්ථාවදී මේ හත් ආකාරي ගණගෙන තියෙන්න ඕනේ. වචසා කියන්නේ වචනින් මේක කියවන හැටි දැනගන්නට ඕනේ. මනසා කියන්නේ සිතින් ආවර්ජනා කරන ආකාරය දැනගන්නට ඕනේ. වන්නතෝ කියන්නේ කේසා, ලෝමා ආදී කොටාසයන්ගේ සෑම දෙයකම පාට වර්ණය දැනගෙන තියෙන්න ඕනේ. සංකානතෝ ඒක එක කොටාසික හැඩහුරුකම දැනගෙන තියෙන්න ඕනේ. විසතෝ ශරීරයේ නාමයෙන් උඩ උඩ දිශාව නාමයෙන් යට යට දිශාව කෙනේ කොයි දිශාවකද මේ කොටාස තියෙන්නේ කියලා දැනගෙන තියෙන්න ඕනේ. ඕකාසතෝ ඒ ඒ කොට්ටාස ශරීරයේ පිහිටි තැන් දැනගෙන තියෙන්නට ඕනේ. පරිච්ඡේදතෝ ඒ ඒ කොට්ටාසයන්ගේ සීමාව ඉම දැනගෙන තියෙන්නට ඕනේ. මේ සත් ආකාරයෙන් මේ කායගත සතිය සම්බන්ධ මූලික දැනීම ඇති කරගෙන ඊට පස්සේ තමයි භාවනාවට පටන් ගන්නෙ. භාවනා කිරීමේදී ආවර්ජනා කිරීමේ ලැබෙන උපදෙස් 10 දවුණු අපි සාකච්ඡා කරනවා. ඒ කියන්නේ අනුකුබ්බතෝ නාතිසීගතෝ නාතිසනිකතෝ විච්ඡේප ප්‍රතිබාහනතෝ පන්නත්ති සමතික්කමතෝ අනුපබ්බ මුංචනතෝ අප්පනාතෝ සයෝච සුත්තන්තා කියලා ක්‍රම 10ක් තියෙනවා. එතකොට දැන් මේ දසාකාරයේ දැනගෙන ඕන මනසකාරයෙන්වත් මේක සිතින් භාවනා කරන්නට. දැන් අපි සලකා බලමු උද්ඝාන කෞසල්‍ය හතගනි කෙටියෙන් වචසා කියන වචනින් සජ්ජායනා කිරීම. ත්‍රිපිටක ධාරී කෙනෙක් වුණත් මේ භාවනා මුලින් පටන් ගන්න ඕනේ වචනෙන් සජ්ජායනා කිරීමෙන්. දිනක් මලියේදී මහරහතන් වහන්සේ වෙත පැමිණියා භාවනා ක්‍රමතහන් වඩන්න ස්වාමින් වහන්සේලා දෙනම. ඒ දෙනමට තුන් පිටකෙන් පිටක දෙකක් තරම් පාඩම් තියෙනවා. ඒ කාලේ කටපාඩමින් ධර්මයේ ජීවන කාලෙනේ පොත්පත්වල නැහැනේ. ඉතින් මේ ත්‍රිපිටකයෙන් ත්‍රිපිටකයෙන් පිටකක් දෙකක් තරම් කටපාඩම්. ඉතින් මේ දෙනම ඇවිල්ලා කර්මස්ථාන ඉල්ලුවා. ඉතින් උන්වහන්සේලාට මොනතරම් හොඳින් මේ වචන ප්‍රගුණ නැද්ද? නම එම මලියදේ මහරහතන් වහන්සේ උපදෙස් දුන්නා ආස්මතුන් වහන්සේලා මේ කර්මස්ථානය මාස 4ක් වචනේ සජ්ජායනා කරන්න කිව්වා. එයින් පැහැදිලි වෙනවා මේක හැම කෙනෙක් පළමුවෙන් සජ්ජායනා වශයෙන් ප්‍රගුණ කරන්න ඕනේ. හැබැයි මේ ස්වාමින් වහන්සේ දෙනම මහා භාග්‍යවන්තයි මාස 4ක් වචනේ සජ්ජායනා කරද්දීම සෝවාන් මාර්ගඵල අධිගමනය කළා. ඉතින් ඒ වාගේ සෑම කෙනෙක්ම වචනේ සත්‍යයනා කරන්න ඕනේ මුලින්. කොහොමද ඒ කරන්නේ? ඉස්සර වෙලා 32 කටපාඩම් කරගන්නවා අර්ථ වශයෙන් නෙමෙයි වචන වශයෙන් පමණක්. ඒ 32 මුල සිට අගට, අග සිට මුලට අනුලෝම ප්‍රතිලෝම ආදී ක්‍රම තියෙනවා. විශේෂයෙන් මාස 6ක් යනවා ඒ සත්‍යයනා ශීර්ෂය නිමෙන්නේ. ඒක සැලසුමින්මයි. කේසා ලෝමා නඛා දන්තා සචෝ මන්සන් නහාරෝ අත්ථි අත්ථිමින්ජා වක්ඛං හදයන් යකනං කිලෝමකම් 30කම් පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරීසං මත්තලුංගං පිත්තං සෙම්හං කුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා කේලෝ සිංහානිකා ලසිකා මුත්තං මේම මුළු සිත අගත දින පහක්ම උදේට දසවාරයක් දවසට දසවාරයක් සවසට දසවාරයක් කියලා දවසට 30 වාරයක් කියවන්නට ඕනේ. හැබැයි 30 වාරය කිව්වේ අඩුම ප්‍රමාණයයි. තමාට කාලය තියෙනවා නම් තමාට පුළුවන්කම තියෙනවා නම් ඒ දසවාරය නෙමෙයි. එකවරට 100ක් වරක් කියමත් වරදක් නැහැ ඒක වැදගත් වෙනවා. කියන්නේ කියන්නේ ප්‍රගුණ භාවය වැඩෙනවා. මේක අඩුම ගණනේ. දැන් දවස් 3 විතක් ආහාර ගන්න කෙනෙක් එක ආහාර වේලක් නොගතට පාඩුවක් නැහැ. නමුත් මේ භාවනාව දාසයේ තුන් විතක් තුන් වාරක් කොඩවාම කරන්නට ඕනේ. අඩුම ගානේ එක වේලට 10 වාරයයි. උදේට 10යි, දවල්ට 10යි, රාත්‍රියට 10යි. එතකොට මෙහෙම අනුලෝම වාසියෙන් 32 දවස් 5ක්ම වචනින් කියවනවා. ගොඩාක් ශබ්ද නගන්නේ. Tamanට ඇහෙන්න පමණයි. Tamanne Taman කියන වචනේ ඇහෙන්න පමණයි මේක කියවන්නේ. ඊළඟට ප්‍රතිලෝම වාසියෙන් උත් මුත්තං ලසිකා සිංගානිකා හේලෝ වසා අසු මේ දෝසේ දෝ ලෝහිතං පුබ්බෝ සිම්හම් පිත්තා මත්තුලුංගං කරීසං උදරියං අන්තගුණං අන්තං පප්පාසං පිහකං තිලෝමකං යක්ෂණං පදයන් වක්ඛං අට්ඨිමින්ජා අට්ඨි නහාරු මන්සං සචෝදන්තා නඛාලෝමා කේසා මෙම අගසිත මුලට එකට කියන්නේ පටිලෝම පත්මෝ වශයෙන් දවස් 5ක්ම අර විදිහට වචනින් කියවන්නට ඕනේ. උදේවරුවට දසවාරයයි, දවල් වරුවට දසවාරයයි, සංඝයාට දසවාරයයි. ඒකෝට මෙහෙම දවස් 5ක් අටලොමු. නැවත අනුලෝම වශයෙන් මේ පත්මෝ වශයෙන් දෙකම දවස් 5ක් බැගින් සජ්ජායනා කරන අවශ්‍යයි. දැන් අතර 32 අනුලෝම පටලෝම වශයෙන් කියවන්න ඔක්කොටම කාලය යනවා දවස් 15ක්. අඩ මාසයක් යනවා. ඊළඟට බෙදා ගන්නවා කොටස් 6කට මේක. කච පංචකය, වක්ක පංචකය, පප්පාස පංචකය, මත්සලුංග පංචකය, මේද චක්කය, මුත්ත චක්කය කියලා. මෙහෙම කියන මේ කොටස් 6 බෙදා ගන්නවා. බෙදාගෙන පළමුවෙන් කච පංචකය ගන්නවා. දැන් අර 32ම 1015ක් වචනෙන් කියවලා ඊට පස්සේ ගන්නේ මුල්ම පංචකයයි. කච පංචකය. ඉතින් කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ මේම දවස් පහක්ම මේ වචන පහ පමණක් භාවිතා කරන එක වාරයට අඩුම ගානේ 10 වාර බැගින්. දවසට කිස් වාරයක්. ඊළාට තචෝ දන්තා නඛාලෝ මා කේසා. අගසිත මුලට ඒ පහ දවස් පහක් සජ්ජායනා කරනවා. නාත කේසාලෝ මා නඛා දන්තා තචෝ තචෝ දන්තා නඛාලෝ මා කේසා. මේම දවස් පහයි. දැන් සජ්ජ පංචකයේම දවස් පහක් ගත 15ක් ගත වෙනවා. ඔය වගේම ඒ පහ ලොව ඉක්ම වෙලා ඊළඟ දානවා වක්ක පංචකය. ඊළඟ දාස් පහක්ම මන්සන්නහාරෝ අත්ති අත්තිමින්ජා වක්කං කියලා දාස් පහයි. වක්කං අත්තිමින්ජා අත්ති නහාරෝ මන්සං කියා දාස් පහයි. මන්සන්නහාරෝ අත්ති අත්තිමින්ජා වක්කං වක්කං අත්තිමින්ජා අත්ති නහාරෝ මන්සං කියා අනුලෝම ප්‍රතිලෝම දෙකම දාස් පහයි. එතනත් දාස් 15ක් ගත වෙනවා. දැන් මාසයකමාරක් ගත වෙන ওই ටිකටම. ඊළඟට කේසාපටන් වක්කන් දක්වා කොටස් 10ම අනුලෝම දවස් 5යි, ප්‍රතිලෝම දවස් 5යි, අනුලෝම ප්‍රතිලෝම දවස් 5යි. එතන දවස් 15ක් යනවා මාස දෙකක් වෙනවා. ඊළඟට පප්පාස පංචකය. හදයන් යකනං කිලෝමකම් පිහකම් පප්පාසංඛ්‍ය අනුලෝම දවස් 5යි. පප්පාසම් පිහකම් කිලෝමකම් යකනං හදයන් කියා පරිලෝම දවස් 5යි. අනුලෝම ප්‍රතිලෝම දවස් 5යි. එතනක් අද මාසයක් ගත වෙනවා. දැන් මාස දෙකමාරයි. ඊළඟට කේසාපතං පප්පාසන්දක්ව කොටස් තුනම අනුලෝම දවස් 5යි කොටස් තුනම පටලෝම දවස් 5යි කොටස් තුනම අනුලෝම පටලෝම දවස් 5යි දවස් 15ක් යනවා ඒකට දැන් සියල්ල මාස 3ක් යනවා ඔය කොටස් තුන ප්‍රගුණ වෙන්නේ ඊළඟට ගන්නේ මක්කලුංග පංචකය ඒකේ අන්තං අන්තගුණං උදරියං කරේසං මත්තලුංගං අනුලෝම දවස් 5යි. මත්තලුංගං කරේසං උදරියං අන්තගුණං අන්තං පට්ලෝම දවස් 5යි. නැවත අනුලෝම පට්ලෝම දවස් 5යි. ඒකට දවස් 15යි. දැන් මාස 3මාරයි. නැවත මුල කේසාපතම් මත්තලුංගං දක්වා කොටස් 4 මේකාසු කරලා අනුලෝම දවස් 5යි. කටලෝම දවස් 5යි. අනුලෝම පට්ලෝම දවස් 5යි. දැන් මාස 4ක් යන ওই කොටසට ඊළඟට ගන්නේ මේද චක්කය. ඒ කියන්නේ පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මීදෝ. එහෙම අනුලෝම 15යි මේදෝ සේදෝ ලෝහිතං පුබ්බෝ සෙම්හං පිත්තං පටලෝම දවස් 5යි නැවත අනුලෝම පටලෝම දවස් 5යි දවස් 15යි. දැන් මාස 4මාරයි. ඊළඟට ගන්නේ හේසාපතං මේදෝ දක්වා මේදෝ දක්වා දවස් 5 අනුලෝම කරනවා. දවස් 5ක් පටලෝම කරනවා. 15ක් අනුලෝම ප්‍රතිලෝම කරනවා. දැන් ඒකට මාස 5ක් සම්පූර්ණයි. ඊළඟට ගන්නේ මුත්‍ත්‍චක්කම්. අන්තිම කොටස. ඒ කියන්නේ අස්සු වසා කේලෝ සිංහානිකා ලසිකා මුත්තං. දවස් 5ක් අනුලෝම. මුත්තං ලසිකා සිංහානිකා කේලෝ වසා අස්සු. පටලෝම දවස් 5යි. නැවත අනුලෝම පටලෝම දවස් 5යි. එතන අඩ මාසයයිනේ. නැවතතර මුලින්ම වගේ කේසාපතම් මුත්තන් දක්වා දවස් 5යි මුත්තන් සිට කේසා දක්වා පරිලෝම දවස් 5යි අනුලෝම පරිලෝම දවස් 5යි දැන් මාස 6ක් පිරෙනවා නොය වෙනකොට දැන් මේ 6 මාසයක් තිස්සේ වචනින් සජ්ජහනා කරනවා හැබැයි මේ සජ්ජහනා කිරීමේදී ඊළඟ කොටස් ගැන හැඟීමක් ඇති වෙනවමයි ඒ කියන්නේ දැන් වන්නතෝ సంతානතෝ දිසතෝ ඕකාසතෝ පරිච්ඡේදතෝ ඒ කොටස් කල්ලාත් ඉගෙන ගන්නවානේ ගුරුවරයා ළඟ ගුරු උපදේශය අතු ඉගෙන ගන්නට ඕනේ. එතකොට කේශාවේ වර්ණය, කේශාවේ සටහන, කේශයන්ගේ පිහිටි දිශාව, කේශයන් පිහිටි ස්ථානය, කේශයන්ගේ සීමාව මේ ඔක්කොම වැටහෙන්න පටන් ගන්නවා. එතකොට මේ වැටහීම නිසා එතෙන්දී සිතේ සමාධියක් ඇති වෙනවා. එතෙන්දී සමා තමාට කොටස් වැටහීම වර්ණ సంతාන දිශාවකාශ වශයෙන් වැටෙනකොට ඒකට කියන උග්ඝහ නිමිත්ත කියලා. ඒ වැටහීම උග්ඝහ නිමිත්ත. ඊළඟට ඒ කොටස් ඉතාම පැහැදිලිව පේන්න පටන් ගන්නවා. පේන්න ඒ පටික්කුල වශයෙන් වැටෙන්න පේන්න පටන් ගන්නවා. පටික්කුල වශයෙන් වැටීමද කියනවා ප්‍රතිභාග නිමිත්ත කියලා. ඒ ප්‍රතිභාග නිමිත්ත පටික්කුල අරමුණේ ප්‍රථම ධ්‍යාන වශයෙන් සිත සමාධිමත් වෙනවා. දැන් අපි සලකා බලමු මනසා දැන් වචසා සජ්ජායනා නෙමෙයි කිව්වේ ඊළඟ මනසා මනසා සජ්ජායනාටත් මේ වගේ මාස 6ක් නියමිතයි ඒ කියන්නේ දැන් මුලින් සඳහන් කළා වචනින් සජ්ජායනා කරන ක්‍රම ඒ ක්‍රමයටම මාස 6ක් සිකින් ආවර්ජනා කරනවා. මේ වචනින් සජ්ජායනා කිරීම නිෂ්ඵලවන්නේ නැහැ. වචනින් සජ්ජායනා කිරීම නිසා මනසින් සජ්ජායනා කරන්ද ප්‍රගුණත්වයක් ලැබෙනවා. ඒකයි මේ වචනින් සජ්ජායනා කිරීමේ ප්‍රයෝජනය. අනික් කාරණේ තා වැදගත්ම කාරණේ මේකයි. මේ පටිච්චෝල මනසිකාරයෙහි හිත රැඳෙන්නේ නැහනේ. හිත රැඳෙන්නේ හේතුව පිළිකුල් අරමුණ බල බලා ඉන්න කවුරුත් කැමති නෑනේ. ඒක නිසා මේ පිළිකුල් අරමුණු 32 වෙන වෙනම අනුපිළිවෙලෙන් බලාන මෙනෙහි කරන යනකොට යම් කිසි එකක් තමාට තදින් වැටෙන්න පටන් ගන්නවා. අන්න ඒක තෝරා ගැනීම සඳහා තමයි 32 මත අපට අවශ්‍ය වෙන්නේ මුලින්. හැබැයි මේ මානසිකාර කෞශල්‍යයේදී ඒ සම්බන්ධ පැහැදිලි කරුණු ඉදිරිපත් වෙනවා. එතකොට මනසා කියන මේ සිතින් ආවර්ජනා කිරීමේදී අර වචනින් සත්‍යහනා කිරීම මහෝපකාරී වෙනවා. ඉතින් මනසා සත්‍යහනාවේදී තමයි මේ කියන දස ආකාර අර්පණා කෞසල්‍ය නැත්නම් මානසිකාර කෞසල්‍ය අවශ්‍ය වෙන්නේ. මොනවද? අනුකුබ්බතෝ දැන් මේ 32 අනුලෝම ප්‍රතිලෝම අපි කිව්වනේ ඒවා තනින් තනින් අතහරින්න නැතුව අනුපිළිවෙලින්ම අනුලෝම ප්‍රතිලෝම කියවන්නට ඕනේ මේ අනුලෝම පරිලෝම අනුපිළිවෙලින් එකක් දෙකක් ඉක්මවන්නේ නැතුව වරද්දවන්නේ නැතුව කීම තමයි අනුකුබ්බතෝ කියලා සඳහන් වෙන්නේ. ඒක මෙනෙහි කිරීමේදී විශේෂයි. අනුපිළිවෙලින් මෙනෙහි කරන්නට ඕනේ. නාපිසීගතෝ ඊතා ඉක්මන් නොවි පිටින් ආවර්ජන කරන්නට ඕනේ. ඉක්මන් වුණොත් මේ වැටෙන්නේ නැතුව යනවා. ඉක්මන් වෙන්නේ නැතුව කිවන්නට ඕනේ. නාති ශනිකතෝ බොහෝ ප්‍රමාණ නොවිය යුතුයි. බොහෝ සෙයින් පානම් ප්‍රමා වෙනවනම් හිත විසිරී යනවා. වෙන වෙන අරමුණු ඔස්සේ හිත යනවා. ඒක නිසා ඉක්මන්ද නොවි, පමාද නොවි, සාන්තව තේලියෙන් තේලියට අනුපිළිවෙලින් මෙහි කරන්නට ඕනේ සිතින්. ඊළඟට වික්කේප ප්‍රතිබාහනතෝ ඒ කියන්නේ සමාගයේ සිට නොඑක් නොඑක් දේවල් වෙත විසිරී යන්න පුළුවන්. ඒවෙන් වළක්වා ගන්නට ඕනේ. ඒ සඳහා සිහිය පිහිටුවා ගන්නට ඕනේ. සිහිය පිහිටුවා ගන්නට ඕනේ කියන්නේ එකම කාරණිය වුණත් වැඩි වේලාවක් ඒවන් හිතේ පුරුදු වෙන්න ඕනේ. ඒකේ හිතට අතරක් නැහැ. අපි හිතමු දැන් කේසා, ලෝමා, නඛා, දන්තාවම නැවතිල්ල කියනවානේ. කියනකොට සමාට හිතෙන්න පුළුවන් මේක අතරින් අතර හිත දුවන්න පුළුවන් බැරි. කේසා කියනකොට කේසා කේසා කේසා කේසා කේසා එක වැඩි වේලාවක් ඉතින් කියනවා. ඊළඟ ලෝමා ලෝමා ලෝමා ලෝමා වැඩි වේලාවක් කියනවා. ඒකෝට හිතට එහා මෙහා දුවන්න වෙලාවක් නැහැ. ඒ වෙලාවක් නැති නිසා විච්ඡේද ප්‍රතිබාහණය කියන්නේ හිත විසිරීම වලකිනවා. එවාගෙම පන්නත්ති සමතික්කමනතෝ අනුපුබ්බතෝ මේ අනුපුබ්බ මුංචනතෝ අනුපුබ්බ මුංචනතෝ කියන්නේ දැන් මේ 32 මුල සිට අගට අගසිට මුලට පංචක වාදී වශයෙන් කියාගෙන යනකොට හිතෙන් යමක් යමක් වැටෙන්නේ නැතුව වැඩි යමක් වැටෙනවා. වැටෙන්නේ නැති එක අත්හරින්නට ඕනේ. වැටෙන එක ගන්නට ඕනේ. ඒ නිසා වැටෙන එක ගැනීම තමයි අනුකුබ්බ මුංචනතෝ කියේ. සමා තේරණානේ. එතන ඉගෙනීම හරි. එතන අධ්‍යයනය හරි. දැනීම හරි. ඊළඟට තියෙන්නේ කුමක්ද? එතෙන් කියන්නේනවා පටිච්චෝල සංඥාව. ඒකක සක්පාසා ඒ පිළිකුල අන්න ඒකට කියනවා පඤ්ඤාත්ති සමතික්‍රමනතෝ දැන් කේසාලෝ මහම කිය කියට නම් කියවනේ ඒ නම අවශ්‍ය වෙන්නේ ඊට පස්සේ නම අවශ්‍ය වෙන්නේ මේක වර්ණයෙන් පිළිකුලයි සතරණයෙන් පිළිකුලයි කියන අවශ්‍ය වෙන්නේ ඒවා පේනවා හිතට අරමුණු වෙනවා පාට පේනවා ඒ පාට අරමුණු කරගෙන පිළිකුලයි පිළිකුලයි පිළිකුලයි කියලා හිතේ වැටහිය නැති වෙනවා ගන්ධය අරමුණු කරගෙන පිළිකුලයි පිළිකුලයි කියලා වැටහිය නැති වෙනවා ඒ වගේම හැඩවුරු ක්‍රම නිසා ඒ වගේම පිහිට තැන නිසා ඒ වගේම ආශ්‍රිත වෙනත් කුණුපයන් නිසා පිළිකුල බව වැටහෙනවා. ඒ වැටහීම නිසා වෙන කිසිම වචනයක් නෙමෙයි ඒක එක කොටාසල නම නෙමෙයි. ඒතර කියන්නේ පටික්කුල වචනයයි. පාලියෙන් නම් පටික්කුල පටික්කුල පටික්කුල කියනවා. සිංහලෙන් නම් අපේ තමන්ගේ භාෂාවෙන් පිළිකුලයි පිළිකුලයි කියලා කියනවා. මේ පිළිකුල හරියට වැටෙනකොට මෙන්න ප්‍රතිභාග නිමිත්ත. මේ ප්‍රතිභාග නිමිත්ත උඩ උපචාර සමාධිය ඇති වුණා. මේ ප්‍රතිභාග නිමිත්ත තේලියට මෙනෙහි කරන යනකොට මෙන්න ප්‍රථම ධ්‍යාන අර්පණාව ලැබෙනවා. විචාරක විචාර චේතසික ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධ්‍යාන අර්පණාව පහළ වෙනවා. මේ ප්‍රථම ධ්‍යාන අර්පණාව පහළ වීම ශනිකයි. නැවත නැවතත් මේ පටික්කෝල වෙණී කරනකොට නැවත නැවත ප්‍රථම ධ්‍යානයේ සිටී අර්පණා සමාධි බවටපත් වෙනවා. ඊට පස්සේ ප්‍රථම ධ්‍යානය වසී භාවයට පමුණවා ගන්න ඕනේ. ඒ දැන් කේසාරමුණේ නම් මේ ප්‍රථම ධ්‍යාන ලැබුණේ ඒ කේසාරමුණේ ලැබුණු ප්‍රථම ධ්‍යානය ආවර්ජන සමාපජ්ජන අදිඨාන උත්තාන පච්චවේකන කියන අංග පහෙන් වශී භාවයට පමුණවන්නට ඕනේ ආවර්ජන කියන්නේ දැන් කේසා කියන අරමුණේ නම් මේ වැටුනේ පටික්කෝණය මේ පටික්කෝණේ අරමුණු වේවා පටික්කෝණය මේ හිතේට අරමුණු වේවා එළඹ සිටේවා කියලා පටික්කෝල මානසිකාරයේ එළඹ සිටේවා කියලා අදිෂ්ඨාන කරනවා එතකොට මේ පටික්කුල අරමුණේ ප්‍රථම ඥානෙ අර්පණාගත වේවා කියලා සමාවදිනවා. එතකොට ඒ දෙක මුලින් පුරුදු කරගන්නවා. මේ පටික්කෝල අරමුණේ ප්‍රතිභාග නිමිත් එළඹ සිටීමා කියන එක ආවර්ජනාවයි. ප්‍රථම ධානයේ සමාධිගත වේවා කියන එක සමාපඥණයට මුල පිරීමයි. ඊට පස්සේ හිත සමාධිගත වෙනවා. ඉතින් සමාධිගත වුණාම වේලාව නියම කරුවේ නෑ තව. ඉතින් විනාඩි දෙකක්, විනාඩි පහක්, විනාඩි 10ක් තියෙන්න පුළුවන්. මේ සිදිනා ඊට පස්සේ තුන් ආකාරයෙන්ම වශී කරගන්නවා. ඉස්සලා වර්ජනා කරනවා, පටික්කෝල ආරමුණේ ප්‍රතිභාග නිමිති එළඹ සිටීවා, ප්‍රථම ධානයේ අර්පණා වශයෙන් සමාධිගත වේවා විනාඩි දෙකක් පවතිවා නැත්නම් විනාඩි පහක් පවතිවා කියලා වේලාව නියම කරගන්නට ඕනේ. ඒ වේලාව නියම කර ගැනීමන කියන අදිත්‍යානා කියලා. දැන් එතකොට ආවර්ජන සමාපර්ජන අදිත්‍යාන තුන පුරුදු කරගන්නවා. ඊට පස්සේ හතරවෙනි වශීකාප පුරුදු කරගන්නවා. ඒ කියන්නේ ප්‍රතිකබ ප්‍රතිකූලාර්මුණේ ප්‍රතිභාග නිමෙත එළඹ සිටීවා ප්‍රථම ධ්‍යාන අර්පණාවෙන් සමාධිගත වේවා මෙතෙක් වේලා පවතිවා මෙතෙක් වේලාවේදී නැගිටීමට හැකි වේවා ඒකට කියන නැගිටීමේ අවශ්‍යතාව තමයි වුත්ථානා කියන වශීතාව එතකොට කෙටි කෙටි වේලාවකින් නැගිටින්න පුරුදු වීමයි එතන බලාපොරොත්තු වෙන්නේ එතකොට ආවර්ජන සමාපජ්ජන අදිඨාන වුත්ථාන කියන හතරම ප්‍රගුණ වුණාට පස්සේ පච්චවේකනා කියන වශීතාව පුරුදු කරගන්නවා මුලින්ම පච්චවේකනාව කරන්නේ නැහැ පච්චවේක්ඛනා කියන්නේ ධානාසිතේ ධානාංග පහ ආවර්ජනා කිරීමයි. දැන් මෙතෙක් වේලා පැවති මේ ප්‍රථම ධාන අරමුණෙහි පටික්කුල අරමුණෙහි විචාරකය, විචාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාව පැවතුන හැටි තමන්ගේ හද సంతාණයට යොමු වී මෙහි කරන්නට ඕනේ. ඒ කියන්නේ අරමුණට නැංවීමේ විචාරකය, අරමුණින් ඇසිරීමේ විචාරය, අරමුණේ සිට පිනවීමේ ප්‍රීතිය අරමුණේ සිත සැපවත් කිරීමේ සුඛය අරමුණේ සිත විකුණලා දෙන ඒකාග්‍රතාව මේ පහ වෙන වෙනම ප්‍රතිවේක්ෂා කරන්නට ඕනේ. එතකොට ඊළඟට සම්පින්දණය කොට පහම ප්‍රතිවේක්ෂා කරන්න. මේ විචාරකේ විචාරේ ප්‍රීතිය සුඛ ඒකාග්‍රතාව කියලා වෙන වෙනම ඉස්සලා බලලා ඒක එකට සම්පින්දණය කරලා බලන්නට ඕනේ. දැන් මෙහෙම මේ ප්‍රථම ධානය ලැබුවානේ. ප්‍රථම ධානය ලැබුවාට පස්සේ එක පාරට ඊළඟ එකට හැරෙන්නේ නැහැ. මේ ආකාර පහෙන්ම හොඳ හැටි ප්‍රගුණ කරලා සියවර දහස්වර ඒ සමාධියට සමවදින්නට ඕනේ. ඒක සමාපatti වාගේ පුරුදු කරන්නට ඕනේ. ඉතින් Taman කැමති නම් පැය, පැය දෙක, පැය හතරක්, පැය අටක්, ඒ තරම් වරුවක්, දවල්ක් ඔය විදිහට හරි ඒ ධ්‍යානයේ සිටින්න පුරුදු වෙන්නට ඕනේ. එතකොට ඒ ධ්‍යානෙ හොඳව ඇති වසී භාවයටපත් වුනහම ඊළඟ කොට්ටාසයක අර ප්‍රථම ධ්‍යාන උපදවනවා. එතුණු ප්‍රශ්නේ රෝගී ආර්ථිකයට ලේසි වෙනවා. දැන් අර කලින් අමතක කර දමාපු කොටාස වලදී පවා ප්‍රථම අධ්‍යයන ලබන්න දැන් පුළුවන්. ඒ මොකද නීවරණ යටපත් වෙලා. පංච නීවරණ යටපත් වෙලා. ඒ නීවරණ යටපත් වීම නිසා කොටාස 32කින් ඕනෑම තැනකින් දැන් අර්පණාව ප්‍රථම අධ්‍යයන අර්පණාව ලබන්න පුළුවන්. ඒකවල දැන් අප සලකා බලමු අප්පනාතෝ කිවේ ප්‍රථම ධානයේ සමාපත්තියට ගැනීමයි සමාදීමයි ඊළඟට ප්‍රයෝග සුත්තන්තා බුද්ධ දේශනා තුනක් මෙතෙන්දී මතක තබා ගන්න තියෙනවා. ඒකට කියන අදිචිත්ත සූත්‍රය, සීතී භාව සූත්‍රය, බොජ්ජංග කෝසල සූත්‍රය කියලා. හැබැයි තුනෙම කියවෙන බොහෝ සමාන තේරුම්. නමුත් සූත්‍ර තුනක් එතන තියෙනවා. ඒ කියන්නේ භාවනා කරන යෝගාවචරයා දැනගෙන තියෙන්න ඕනේ උපදේශ ටික. අදිචිත්ත සූත්‍රයෙන් කියවෙන්නේ භාවනා කරන යෝගාවචරයා තමාගේ සිත පිළිබඳව තේරුම් ගන්න තියාගන්න ඕනේ. තමාගේ සිතේ මේ සමාධියම නිතරම පැවැත්වුවා නම් ඒකෙන් හිත දීන බවටපත් වෙනවා, තීන විද්‍යට ලං වෙනවා. නිවර්ණයකට සමීප වෙනවා, මන්දෝත්සාහි භාවය ඇති වෙනවා. නිසා හැම විටම සමාධියෙන් ඉන්න එපා කියනවා. සමාධි නිමිත්තම නිහී කරන්න එපා. ඒක තේරුම මේකයි. දැන් සමාධියක් ලබාගත් යෝගාවචරයා සමාධියෙන් නැගිටින එක විදර්ශනා කරන්න ඕනේ. ඒක විදර්ශනා ක්‍රියම නිසා ඒ සමාධිය ඇලෙන්නේ කියනවා. මේ සමාධිය කෙරෙහි නිකාන්තිය කියලා එකක් තියෙනවානේ. ධර්මයේ කෙරෙහි නිකාන්තිය, ධ්‍යාන නිකාන්තිය ඕක යටපත් කරන්නට ඕනේ. මේ සමාධිය වැඩිවේ මං කියලා කෙනෙක් නෙමෙයි. කුජලයක් නෙමෙයි. සමාධිය වැඩිවේ නාම රූප දෙක. ඒ නාම රූප ක්ෂණයක් ක්ෂණයක් පාස ඇතුව නැතුව යා ආදි වශයෙන් පොදු වෙනු. ඒ වගේම ධ්‍යාන සිටි. ධ්‍යාන සිටේ තිබුණ ධ්‍යානාංග පහ ඥාන සංප්‍රයුක්ත ධර්ම 34 ඔක්කොම එකක් ගානේ හරවන්න ඕනේ ත්‍රිලක්ෂණයට. විදර්ශනාට හරවන්න ඕනේ. එතකොට ඒ යෝගාවචරයා ඥාන නිමිත්තේම රැඳී බැඳී සිටින්නේ නැහැ. එතකොට ඒ යෝගාවචරය හැම විටම හැම දෙයක් පිළි ඇලෙන්නේ නැති කෙනෙක් බවට මධ්‍යස්ථ කෙනෙක් බවට පත් වෙනවා. ඒකට කියනවා පළවෙනි උපදේශය. ඒකට කියනවා සමාධි නිමිත්ත හැම විටම මෙනෙහි නොකළ යුතුයි. අනික පග්ඝා නිමිත්ත. පග්ඝා කියන්නේ හිතේ රුකුලු දීම. හිත දිලිමත් කිරීම. දැන් සමාත හිත දිරිමත් කර කරමින් ඉන්නවා නම් හිත විසිරී යනවා. වීර්ය වැඩි වෙනවා. වීර්ය වැඩිනකොට සමාධිය දිඳෙනවා. නිසා වීර්ය සමභාවයෙන් තියා ගැනීම දෙවෙනි උපදේශයයි. අනික උපේක්ඛා නිමිත්ත. දැන් සමහර විට වීර්ය ලිහිල් වෙලා සමාත වීර්ය වැඩි වෙලා. ඉතින් උපේක්ෂාව හිතුවොත් ඉතින් දික් පිළිහෙනවා. නිසා මේ වීර්ය වැඩි වෙනකොට වීර්ය වැඩි වුණා කියලා දැනගන්නට ඕනේ. වීර්ය අඩු වෙනකොට අඩු වුණ බව දැනගෙන එහිදී උපේක්ෂාව මධ්‍යස්ථ භාවයේ පවත්වන්නට ඕනේ. මෙන්න මේ උපදෙස් තුන කියනවා අදිචිත්ත සූත්‍රය. ඊළඟට කියනවා සීතී භාව සූත්‍රය. අනුත්තර සීතී භාවය කියන්නේ ධ්‍යාන ලැබීමෙන් ලැබෙන සීතී භාවය, සිසිල් භාවය, මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීමෙන් ලැබෙන සිසිල් භාවය. මෙතන ප්‍රධාන වශයෙන් කියන්නේ නිවන. එතකොට අනුත්තර සීතී භාවය ලබන්නට නම් වරින් වර සමාගයේ සිට නීන වෙනකොට කියන්නේ කම්මැලි වෙනකොට දිලිමත් කරන්නට ඕන. ඒකට කියනවා පග්ගහණී කියලා. සමාධිත මිසුරු යනකොට එතෙන්දී සමාගයේ සිට ශාන්ත බාට පමුණවන්නට ඕනේ. ඒකට කියනවා නිග්‍රහණය කියලා. සමාත සමාත භාවනා කර්මස්ථානයේ රසවත් බවක් නැති වෙනකොට මන්දෝත්සාහි වෙනවා. එතෙන්දී බුදුගුණ සිහි කරමින් දහම් ගුණ සංඝ ගුණ සිහි කරමින් තමන්ගේ සිත උනන්දු කරගන්න ඕනේ ඒක නිසා සම්පහන්සුනි කියලා. ඒ වගේම වීර්ය අඩුත් නැතුව වැඩිත් නැතුව යහපත් ධානාර්මයේ පවතිනකොට තමන්ගේ සිත අධ්‍යක්ෂණය කියන මධ්‍යස්ථ භාවයෙන් බලාගෙන මෙහි කරන්නට ඕනේ. ඒ වගේම ඊළඟට කියනවා අනිසාදි මුත්‍තිකෝ ලෞකික ආසා නොකොට මඟඵල නිවන් ගැනම සිත පිහිටුවා ගන්නට ඕනේ. ඡන්දය තියා ගන්නට ඕනේ. අනිකක නිබ්බානාදී දතෝ ලෞකික අපේක්ෂාවෙන් පෙරව නිර්වාණයම සිත් පිහිටවා ගන්න අරමුණු කරන්න ප්‍රාර්ථනා කර ගන්න ඕනේ. මෙන්න මේ කාරණා 6 සිටේ දරාගෙන භාවනා වඩන්නට ඕනේ. අනික තමයි බොද්ධංග කෝසල්ල. ඒ කියන්නේ අපේ සිතේ තියෙනවානේ වැඩෙන ධර්ම බොද්ධංග හතක්. දැන් මේ භාවනාවෙන් බොද්ධංග හත වැඩෙනවා. එතෙන්දී යම් වෙලාවක හිතේ වීර්යය වැඩි වුණොත් එහෙම එතෙන් ධම්ම විචේ විරිය සීති කියන තුන නොවැඩිය යුතුයි. ඒක වඩනකොට හිත මේ වීර්ය වැඩි වෙනවා. එතෙන්දි වඩන්නට ඕන පස්සද්ධි සමාධි උපේක්ඛා. මේ තුන වැඩනකොට අන්න වැඩි වෙච්ච වීර්ය සමභාවයට එනවා. ඒ වගේම යම් වෙලාවක හිත ලීන බවට, ඒ වගේම මන්දෝත්සාහි බවට, අලස බවටපත් වෙනවා නම් එතෙන්දී පස්සද්ධි සමාධි උපේක්ඛා නොවඩා ධම්මේච විනය පීති කුණ තුන වඩන්නට ඕනේ. ඉතින් මේ බොජ්ජංග භාවනා සම්බන්ධ වෙනම දේශනාවක් කරෙන්නට ඕනේ. මේ කියන්නේ මේ සූත්‍ර දේශනා කෙටි අදහසයි. දැන් මෙහෙම සිත විසිරියන්ට නොදී, උද්දච්චයට නොදී, නීලමෙන් නොදී සමභාවයට පමුණවා ගැනීමයි මේ සූත්‍ර තුනෙන් උපදෙස් දුන්නේ. ඊළඟට සඳහන් වෙනවා මෙන්න මේ දසවිධ මානසිකාර කෞශල්‍ය පුරුදු වෙච්ච යෝගාවචරයා අර දක්ින් සාකාරය වචනෙන් 6 මාසයක් සිතින් 6 මාසයක් මෙසේ අවුරුද්දක් ප්‍රගුණ කරගත්තාම අර වර්ණ సంతාන දිසා ඕකාශ පරිච්ඡේද කියන කර්ම පාණිය පහිනොත් වර්ණ సంతාන ගන්ධ ආශය ඕකාශ කියන ප්‍රතිකූල පහිනොත් තමන් ප්‍රගුණ කරගන්න ඕනේ. ඉතින් ඒ සම්බන්ධ දීර්ඝ විස්තරයක් කරන්න අපි කාලය ගන්නෑ. මම බොහොම කෙටියෙන් ඒ ගැන හැඳින්වීමක් කරනවා. අපි ගන්නමු සතිපංචකයේ දැන් සතිපංචකයේ අරගෙන එහිදී කේසාලෝමා නඛාදන්තා තචෝ කියන එකක් පාසා අත්ථීමස්මින් කායේ කේසා දෙතිස් කුණපේකින් සැදුනා වූ මේ කයෙහි හිස සමමත පිහිටි දෙකෝටි 50 ලක්ෂයක් පමණ වූ හිසකේ නම් කුණප කොටසක් ඇත්තේය අනේ කේසා අත්ථි කියන වචනේ කෙටි තේරුම මේ කයෙහි කේසයෝ වර්ණයෙන් අද්දාරිත්ත කෙනවක් ගස් පෙනෙල ඇතමින් අතිශයින් කළු පාට ඇත්තාහ. සතහනින් කිතුල් කෙඳිවැනි සතහන් ඇත්තාහ. විශාල වශයෙන් උඩ දිශාවෙහි පිහිටියාහ. පිහිටි තැන් වශයෙන් ඉදිරියෙන් නලල් තලය දෙපසින් දෙකන් සිලුව පිටුපසින් ගලවලු යන මෙයින් පිරිසිඳුනා වූ හිස වෙලා සිටි සමමත පිහිටියාහ පරිච්ඡේද වශයෙන් හිස වෙලා සිටි සමමත වියට අගක් තරම් වැසගත් මුල් තලයෙන්ද උඩින් අහසින්ද සරසින් වුණුම්ගෙන්ද පිරිසිඳීම් නැත්තාහ මෙන්න වර්ණ වශයෙන් සතහන් වශයෙන් දිශා වශයෙන් පීඨිතම් වශයෙන් හිම වශයෙන් මෙනෙහි කරන හැටි ඊළඟට ඒක හරවනවා පටික්කුලයේද කොහොමද මේ කයෙහි කේශයෝ වර්ණයෙන්ද පිළිකුල්ය සතහනින්ද පිළිකුල්ය දණ්ඩයෙන්ද පිළිකුල්ය ආශ්‍රිත කුණපයන් නිසාද පිළිකුල්ය පිහිටිතං වශයෙන්ද පිළිකුල්ය ඉතින් මේ කිව්වේ කැටියෙන්නේ මේ එක වචනේ කීප වාරක් කියමින් තමයි හිත සමාධි කරගන්න පුළුවන් වෙන්නේ ඔය වගේම ලෝමා අත්ථි ඉමස්මින් කායේ ලෝමා දෙතිස් කුණපයකින් සැදුනා වූ මේ කයෙහි සකල ශරීරයේ වෙලා සිටි සමමත පිහිටියා වූ නවානූ දහසක් රෝම කූපයන් නියෝ රෝම නම් කුණප කොටසක් ඇත්තේය ඒ කිව්වේ අත්ථේමස්මින් කාය ලෝම ඒකේ රුමිලඟට මේ කයෙහි ලෝමයෝ වර්ණයෙන් කළු පිඟුවන් වර්ණ ඇත්තාහ සතහනින් සැවැන්දෙන මුල්වැනි සතහන් ඇත්තාහ නිසා වශයෙන් උඩ යට දෙදිසා විහිති හිටියාහ පිහිටි තැන් වශයෙන් අතුල් පතුල් හා හිසකේ පිහිටි තැන් හැර සකල ශරීරය වෙලා සිටි සමමත පිහිටියාහ පරිච්ඡේද වශයෙන් කය වෙලා සිටි සමෙහි ලිහෙන්දිය තරම් බැසගත් මුල් තලයෙන් උඩින් අහසින්ද සරසින් ඔවුනුන් ගෙන්ද පිරිසිඳීම් යත්තාහ මෙම ලෝමා ගැන සම්පූර්ණ කරුණු පහම හදාරනවා තේරුම් කරගන්නවා අත්ථි ඉමස්මින් කායේ නඛා මෙතිස් තුනපයකින් සැදුනා වූ මේ කයෙහි නිසි නියපොතුනම් කුණප කොටසක් ඇත්තේය මේකයි නියපොතු වර්ණ වශයෙන් අප්‍රසන්න දුගඳ සුදු පාට ඇත්තාහ සටහන් වශයෙන් මාළු පිළි පොතු වැනි සටහන් ඇත්තාහ නිසා වශයෙන් දෑතේ නියපොතු උඩ දෙසා විහිද දෙපායේ නියපොතු යට දෙසා විහිද කීකියාහ පරිච්ඡේදවත් පිහිටිතන් වශයෙන් පරිච්ඡේද වශයෙන් යකින් ඇඟිලියාගමසින්ද උඩින් අහසින්ද පිරිසිඳීම් නැත්තාහ මේ කයෙහි නියපොතු වර්ණයෙන්ද පිළිකුල්ල සකහනින්ද පිළිකුල්ල ගන්ධයෙන්ද පිළිකුල්ල ආසිත කුණපයන්ගෙන්ද පිළිකුල්ල පිහිටි තැන් වශයෙන්ද පිළිකුල්ල මෙම නියපොතු සක්ත්‍යයේ මේ කයෙහි දන්තයෝ වර්ණයෙන් අප්‍රසන්න දුගඳ සුදු පාට ඇත්තාහ සතහනින් නානා සතහන් ඇත්තාහ උඩුවැන්ගෙහි ඉදිරිපිට ඇති දන්තයන් සතර දෙනෙමැටි පිටකෝ බාලෝ ලැබු ඇතැනි සතහන් ඇත්තාහ ඉන්දපස එක එක දන්තයක් එක මුලක් එක අගක් ඇති දන්තයන් සිද්ද මල් කැකුලක් වැනි සටහන් ඇත්තව ඉන්දපස එක එක දන්තයක් කරත් අඩලියක් මින් අග දෙකක් මුල දෙකක් සහිතව ඇත්තාහ ඉන් දෙපස දෙකක් දෙකක් බැගින් මුල් තුනක් හා අග තුනක් ඇති දන්තයන් ඇත්තාහ ඉන් දෙපස මුල් හතරක් අග හතරක් සහිත දන්තයන් ඇත්තාහ යතියන් දෙහෙද මේ අනුරූපවමය නිසා වශයෙන් උඩ දිශාවෙහි පිහිටියාහ පිහිටිතං වශයෙන් ධ්‍යාන මත පිහිටියාහ පරිච්ඡේද වශයෙන් අනු යතෙහි දැසගත් මුල් තලයෙන්ද උඩින් අහසින්ද සරසින් වුණු උන්ගෙන්ද පිරිසිමීම් නැත්තාහ එසේ දන්තයන් මේ ශරීරයේ දන්තයෝ වර්ණයෙන් පිළිකුල්ලේ සතහනින් පිළිකුල්ලේ ගන්ධයෙන් පිළිකුල්ලේ ආශ්‍රිත කුණපයන්ගෙන් පිළිකුල්ලේ පිහිටිතං වශයෙන්ද පිළිකුල්ලේ මේ විදිහට එකක් එකක් පාසා හදාරන්න තියෙනවා. හැබැයි මේවා පාට කටපාඩම් කරගන්න එක මහා දුෂ්කරතාවක් කියලා හිතෙන්න පුළුවන්. නමුත් අපි තේරුම් කරගන්නවා නම් දවස් 5කට එකක් බැගින් පාඩම් කරගත්තත් පුළුවන්. දවස් 5කට එකක්. ඒ වාගේ පාඩම් කරගන්න පුළුවන්. Tamanට ගැළපෙන වචන වලින් ඒක හදාගන්න පුළුවන්. ඕනේ කරන්නේ කොටාස තේරුම් කර ගැනීම සඳහා ගැටෙන වචන වලින් භාවිතා කිරීමයි. දැන් හිතුවොත් මේ භාවනාවෙන් බලාපොරොත්තු වන්නේ කාගත සතිය භාවනා වශයෙන් සමතහා විපස්සනාව වැඩිමයි. දැන් මේ එක එක කොටාසයක තියෙන රූප කලාප විශේෂ වශයෙන් කේශාවෙහි මුල පිහිටි රූප 44ක් අග පිහිටි රූප 8ක් ආදි වශයෙන් කොටාස කිපිපේන තියෙන රූප සම්භාරයක්. ඒ වගේම මේ කොටාස මෙනෙහි කරන සිත ඊළඟට නාම ධර්ම වශයෙන් ගන්න තියෙනවා. නාම රූප පරිච්ඡේදයට හැරෙනවා ඊට පස්සේ විපස්සනාවට. සමාධියෙන් විපස්සනාට හැරෙනවා. සමාධිය විපස්සනාට පාදක වෙනවා. ඉතින් විපස්සනාවට හැරී මේ දෙතිස් තුනක කොටාසේ සහිත සීලම රූපකයක් නාමකයක් නැලෙමින් නාම රූප පරිග්‍රහ ඥාණයෙන් අවබෝධ කරගෙන නාම රූප පරිච්ඡේද ඥාණයෙන් අවබෝධ කරගෙන විඤ්ඤාණ ප්‍රත්‍ය පරිග්‍රහ ඥාන සම්මාසන ඥාන ආදී ඥාන පරම්පරාවෙන් තමාගේ සිත විපස්සනා ඥාන බවට දියුණු කරගෙන තමාගේ හේතු සම්පත් තිබුණා නම් එමගින් සෝවාන් ආදී මාර්ගඵල අනුක්‍රමින් අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්න ලැබෙනවා. දැන් අපි මේ දේශනාව පිළිබඳ මෙතුකින් සෑහීමටපත් වෙන අතරතේ මේ දේශනාවෙන් ලැබෙන ආනිසංස මාත්‍රයක් නැවතවරක් සිහි කරගන්නට ඕනේ. මුලින් සඳහන් කළා මේ කාගතා සතිය කියන්නේ කාගතා සති භාවනා ක්‍රම 18ක් මම කියවන කෙටියෙන් ඒයින් එකක් මේ කියුනේ. ඉදිරියටත් යම් යම් අවස්ථාවල මේ වාගේ භාවනා ක්‍රම ගැන දේශනා පැවතුනොත් ඉතා වැදගත් කියන එක මම ගෞරවයෙන් ආරාධනා කරන අතරට දැන් මේ දේශනාව තුලින් ලැබෙන ධර්මංශාකාර ප්‍රතිකූල මනසිකාරයේ යම් කෙනෙක් නිතර නිතර භාවිතා කරනවා නම් මුලින් සඳහන් කළා වගේ සැපසේ නිදෙනවා සැපසේ අවදි වෙනවා නපුරුසෙන් නොපෙනෙනවා දෙවියන්ද මිනිස්යන්ද අමනුෂ්‍යයන්ද ප්‍රිය වෙනවා. දෙවියන්ගේ ආරක්ෂාවද ලැබෙනවා. මූණේ වර්ණේ පහපත් වෙනවා. රස විසාවිනාවුද ගිනි ආවි විපත්ති වලකිනවා. එවාගෙම සිත සමාධිමත් වෙනවා. අන්තිම මොහොත දක්වා සිහියෙන් ඉඳ ලැබෙනවා. ආයු කෙලවර සුභතිගාමි වෙනවා. භව සංසාරයේදී නිවනට නැමුණා වූ සිතක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. නිබ්බානාභිරත කෙනෙක් වෙනවා. මේ ජීවිතයේදීත් මේක වඩන්න වඩන්න නිහතමානී වෙනවා. සංවර සීලයේ බව ඇති වෙනවා. සංවරව ඇඳුම් අඳින්න හිතෙනවා. සංවරව කතා කරන්න හිතෙනවා. කතා කරතොත් කට වහගෙන කතා කරන තරමටම සංවර භාවයක් ඇති වෙනවා. මේ පිළිකුල් අරමුණේ හොඳින් පිහිටාගෙන ඉන්න නිසා. එවාගේම අරති රති සහය කියන්නේ එපාකම් දුරු වෙනවා. සීල රකින්න බණ භාවනා කරන්න පිළිවෙත් පුරන්න එපාකම තියෙනවා නේ ඒකට අරතිය. ඒක නැති වෙනවා. එවාගේම රති නොඑක් නොඑක් දෙයට ආශාවල් නැති වෙනවා. ඒ වගේම බය බෙහෙරව නැති කෙනෙක් වෙනවා. බය වෙන්නේ නැහැ. කිසි දෙයකට බය වෙන්නේ නැහැ. ඒ වගේම භයානක අරමුණ ගැන හිතන්නේත් නැහැ, බිය වෙන්නේ නැහැ. නිර්භයතාවක් හිතේ ඇති වෙනවා. සංකෝෂයේ බහුල කෙනෙක් වෙනවා. ඒ වගේම ඉවසන සුළු කෙනෙක් වෙනවා. සීතල උණුසුම බඩගින්න පිපාස, අවැස සුළං විස කුරු සර්පාදීන්ගේ පීඩා අනුන්ගේ නින්දා පහස චෝදනා පරෝපවාද ගර්ජන තර්ජන කායික වශයෙන් එන নানা ආකාර දුක් වේදනා මාරණාන්තික වේදනා පවා විසා ගැනීමේ ශක්තිය ලැබෙනවා ඉතින් මේ වාගේ සමාත මෙලවම මේ පුදුමාකාර සැනසෙල්ලක් ඇති වෙනවා. බය වෙන අරමුණේ බය වෙන්නේ නැහැ. ශෝක වෙන අරමුණේ ශෝක වෙන්නේ නැහැ. තරහ යන අරමුණේ තරහ යන්නේ නැහැ. බොහෝ දෙනා සුභ වශයෙන් ගන්න අරමුණ අසුභ වශයෙන් ප්‍රේ නිසා කාගයක් ඇති වෙන්නේ මුලාවක් ඇති වෙන්නේ අද කාලේ වාගේ බෞද්ධ ශිෂ්ටාචාරවලට කිසි බාධාවක් වන්නේ බෞද්ධ ශිෂ්ටාචාරයන් බොහොම ගොඩනගා ගන්න මේක මහේසාක් උපකාරයක් වෙනවා. මේ අභ්‍යන්තර සත්‍යය හොඳින් තේරෙනවා නම් නොමග යන්නේ නැහැ. වැරදි හැසිරීම් වල හැසිරෙන්නේ නැහැ. තමන්ගේ ජීවිතය ධර්මමය ජීවිතයක්, පුණ්‍යමය ජීවිතයක්, පාරමී ජීවිතයක්, එවාගෙම ඥානවන්ත ජීවිතයක්, පුණ්‍යවන්ත ජීවිතයක්, හේජවන්ත ජීවිතයක්, අකම්පිත ජීවිතයක්, ශනසිනමත් ජීවිතයක් බවට පමුණවා ගන්නට මේ භාවනා ක්‍රම මහෝපකාරී වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම බෞද්ධයන් වශයෙන් මේ භාවනා ක්‍රමත් හදා බැලිය යුතුයි. අත්හදා බලන දෙයක් නෑ මේ අත්හදා බලාප භාවනා ක්‍රම අපිට තියෙන අනුගමනය කිරීමයි. අනුගමනය කරමින් ප්‍රතිඵල තමා සාක්ෂාත් කරගන්නට ඕනේ. නිසා මුල් පියවරේ ප්‍රථම ආනිසංස දකින්න පුළුවන්. නිසා උසස් සීලවන්තයෙක් වෙන්න, උසස් ගුණවන්තයෙක් වෙන්න, උසස් ඥානවන්තයෙක් වෙන්න, දෙලොවම ජයගන්න එවාගෙම ආලෝකයෙන් ආලෝකයට යන්න ජෝති ජෝතිපරාණ වෙන්න එවැනි භාවනා ක්‍රමකට අත්‍යවශ්‍ය වෙනවා. නිසා තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ලෝකී ලෝතුරා සූපනිස පවත්නා වූ මේ භාවනා ක්‍රම අපි හදාරන්ට අදිෂ්ඨාන කරගනිමු. අද මේ දවසේ විශේෂයෙන්ම සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ අරිහත් වෙදපත් වූ දවස ප්‍රඥාවෙන් අගතන්පත් උත්තමයන් වහන්සේ රහත් වූ දවස අග්‍රස්නාග ථානාන්තර ලැබුණු දවසේ මහා ශ්‍රාවක සමාගම ඇති වූ දවසේ මේ දවසේදී අපි උසස් සීලාදී ගුණ පූර්ණේ කරමින් ධර්මානුධර්ම ප්‍රතිපත්ති යෙදෙමින් රැස් කරගන්නේ මේ කුසලයේ අපට තුන්දවට පිහිට වෙන ලෝපහළු සාන්තිනායකයන් වහන්සේට බුද්ධෝප බුදුරජාන් වහන්සේට උතුම් බුද්ධ පූජාවක් වේවා ධර්ම පූජාවක් වේවා සංඝගත පූජාවක් වේවා කල්යාණ මිත්‍ර ගුරුතුමන්ගේ ගුරු පූජාවක්ද වේවා ඒ වගේම අප සෑම දිනාට මේ කුසල බලයෙන් මෙලව නිරෝගී සුවය චිරජීවනයේ හා සද්ධා සීල සත්‍ය ත්‍යාග ඥාන ආදී ගුණ සම්භාර ධර්ම සාම්ප්‍රායික වශයෙන් ස්වර්ග සංඛ්‍යාත සම්ප්‍රත්‍ය පරමාර්ථ වශයෙන් පැතු බෝධියෙන් අග්‍රාමා මහ නිවන් සෝ පිණිසත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මෙතෙක් වේලා සීලයක පිළිපිටා ධර්මාශ්‍රවණී කිරීමෙන් ලැබුණු ධර්මානිසංසය හැම දිනාට දලවජයගෙන අජරාමර ශාන්ත සමාමහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා. ආකාශත්තා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු තුම්හි සදාති අද නවම් පොහෝදා ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාදනා උයනේ අරිය ධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේ